සිරස් FM සනරාමර සෙමන තුළින් අද දවසේදී අප ඉතාමත්ම ගෞරවයෙන් ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමති මේ කටින පින්කම පිළිබඳව. අපේ හාමුදුරනේ මේ කටින චීවර පින්කමක් නිවැරදිව සිදු කරන්න ඕන ක්‍රමවේදය මොකක්ද අපේ හාමුදුරුවනේ ඇත්තටම වර්තමාන කාලයේදී මේ කටින පින්කම් සිදුවන දිහා බලලා බොහෝ අයගේ විවිධ මත ප්‍රකාශ වෙනවා මේ සමාජයේ එවැනි මත අපිට අහන්නට දකින්න ලැබෙනවා. නමුත් නිවැරදිව මේ පින්කම සිදු කළ යුත්තේ කෙසේද? ඇත්තටම සමහරින් ඕන ඒක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අද කාලේ මුළු ලංකාව පුරාම කටින චීවර පූජාවන් දැන් මේ වස් කාලේනේ ආරම්භ වෙලා තින්නේ. ඒතකොට ඉදිරි කාලේ චීවර මාසේ පටන් ගන්නවා ඔක්තෝබර් පොයෙන්, ඒ කියන්නේ වප් පොයෙන් පසුව. එතකොට එතන ඉඳලා මුළු ලංකාව පුරාම මේ කටින චීවර පූජාවන් සෑම විහාරස්ථානයකම වගේ සිද්ධ වෙනවා. නමුත් ඒ ගොඩක් තැන්වලදී දායකකාරකාදී නිවැරදි අදහස හඳුනාගෙන ඒ කටන චීවර පූජාව කරනවාද කියන එක හිතන්න අමාරුයි. ඒ මොකද හුඟක් දෙනෙක් තුල අපි අර මුලින් කතා කළා වගේ එක්තරා තෘෂ්ණා මූලික හැඟීමක් තියෙන. ඒ කියන්නේ අටමහා කුසල් ගොනු කරනකොට ඒකේ මුලටම යොදලා තියෙන කටන චීවර පූජාව. එතකොට අටමහා පින්කම් අතර ප්‍රමුඛ පෙළේ ප්‍රධානම පින්කම තමයි කටන පින්කම. මමත් මැරෙන්න ඉස්සෙල්ලා මගේ ජීවිතේ බඳු පින්කමක් කරගන්න ඕන කියන මෙන්න මේ තෘෂ්ණා මූලික හැඟීම තමයි ගොඩක් දෙනෙක් තුල තියෙන්නේ. ඊළඟට අරගොල්ලෝ ගිය අවුරුද්දේ කළා අපි මේ අවුරුද්දේ කොහොම හරි කරන්න ඕන අපටයි මේ අවුරුද්දේ බාර කරලා තියෙන්නේ. ඒ නිසා මේක අනිත් අයට වඩා හොඳට කරන්න ඕන. ඒගොල්ලෝ කළා නම් අපට මොකද කරන්න බැරි? ඔන්න ඔය වගේ මාන්නය අනුන් යටපත් කරලා Taman හොවා දැක්වීම, එතකොට තෘෂ්ණාව, මෙබඳු විවිධ මනෝභාවයන් තමයි අද කටින පිංකම් කරන ගොඩක් දෙනෙකුගේ සිත්වල පළපදියම් වෙලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාහම් භික්කවේ කම්මං කම්මං වදාමි. ඒ චේතනාවන් අනුවයි කර්මය සිද්ධ වෙන්නේ. ඒතොර අර වගේ දුර්වල දූෂිත මනෝභාවයන් පාදක කොටගෙන කරන පින්කමකින් උසස් ඵලයක් ලැබෙනවා කියලා අපිට කොහොමවත් ධර්මානුකූලව විග්‍රහ කරන්න බෑ. එතකොට සිවුරක් පූජා කරපු නිසා අපිට ආරක්ෂාව වස්ත්‍රාභරණ ආදී ලබන්නට පුළුවන්. හැබැයි කෙලස් නසන්නට අවශ්‍ය ශක්තිය ලැබෙන්නට නම් අපේ මනසේ නිවැරදි මනෝභාවයන් අවදි වෙන්නට ඕන ප්‍රඥා මූලිකව ඥාන සංප්‍රයුක්ත කුසලයක් වෙන්නේ එතකොටයි. දැන් අපි අපි කරන හැම කුසලයක්ම ඥාන සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. ඥාන සංප්‍රයුක්ත නොවුනොත් එය නිවනට ඍජුවම උපකාර වෙන්නේ නැහැ. අර බාහිර සැප සම්පත් ලබා දෙන්නට හේතු වෙනවා නිවන් දකින්නට ඍජුව උපකාර වෙන්නේ ඥාන සංප්‍රයුක්ත කුසලයක් වෙනකොටයි. එතකොට ඉබඳු කුසලයක් සිද්ධ කරන්නට නම් අද කාලෙත් අපට එහෙම කරන්න පුළුවන්. හැබැයි කටින චීවර පූජාව කියන්නේ මොකක්ද? කුමක් සඳහාද බුදුහාමුදුරුවෝ ඒක පැනෙව්වේ? කුමක්ද ඒකෙන් මෙතෙක් කාලයක් සිද්ධ වුනේ සාසනික වශයෙන් කියන මේ අර්ථය හරියට දැනගෙන ඒක කරනවා. එතකොට දැන් ඔය 2014 ඉඳලා අපි කටින පින්කම් මාලාවක් පටන් ගත්තා. සතාධික කටින පින්කම් මාලාවක් අපේ සජ්ජන සමාජ සංවර්ධන පදනමේ. එතකොට දැන් මේ හත්වෙනි වතාවට තමයි මේ අවුරුද්දේ පින්කම කරන්නේ. දැන් මේ පින්කම අපි පටන් පැත්තෙම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න කියන ඉලක්කය ඇතුව සම්බුදු සසුනට පැමිණෙන උවදුරු දුරු වෙලා ශාසනය රටත් සුරක්ෂිත වෙන්න කියන අදිෂ්ඨානයක් කරන්න තමයි ඒ කර්ණ පින්කම් මාලා පටන් ගත්තේ. එතකොට පන්සල් 100කට වැඩි ප්‍රමාණයක එක දවසේ එකම වෙලාවේ කර්ණ පින්කම් කරලා හැමතැනම අර සත්‍යක්‍රියාව එකම මොහොතක සිද්ධ කරනවා. ඒතර මේ හරහා අපිට බොහෝ දුරට පුළුවන් වුණා මහජනතාවට පැහැදිලි කරලා දෙන්න ආරම්භයේ පටන් අවසානයේ දක්වාම අර තෘෂ්ණ සම්මා මූලික අදහසින් තොරව කුමක් සඳහාද මේ පින්කම කරන්නේ සම්බුද්ධ ශාසනය රකින්නටයි. සම්බුද්ධ ශාසනය රැකෙන්නේ කොහොමද? ගිහි පැවිදි අන්තර් සම්බන්ධතාවය ධාර්මිකව පවතින තාක්කල්. ඒ කියන්නේ ගිහියා පැවිද්දාට උදව් කරන්නට ඕන ගුණධම් වඩන්න. පැවිද්දා Taman ගුණධම් වඩමින් ගිහියාට උදව් කරන්නට ඕන ගුණධම් වඩන්න. එතකොට ගිහියා සහ පැවිද්දා අතර වෙනත් ඥාති සම්බන්ධතාවයක්වත් මිත්‍ර සම්බන්ධතාවයක්වත් එහෙම නැත්නම් මූල්‍යමය සම්බන්ධතාවයක්වත් දේශපාලන සම්බන්ධතාවයක්වත් නොවේ නොවේ තිබිය යුත්තේ. ඒ දෙදෙනා අතර ප්‍රධාන විය යුත්තේ ධාර්මික සම්බන්ධතාවය. ධාර්මික සම්බන්ධතාවය කියන්නේ ගිහියා සිව්පසයෙන් උපකාර කරන්න ඕන පැවිද්දාට ගුණධම් වඩන්න, පැවිද්දා ධර්මයෙන් අනුශාසනා කරන්න ඕන ගිහියාට ගුණධම්. එතකොට මේ සම්බන්ධතාවය ශක්තිමත් වෙන පින්කමක් තමයි කටින පින්කම. ඒ මොකද දැන් බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන දේශනා කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට මේ සමාජයත් එක්කලා මොහු නොවි නොබැඳී හුදකලාව ගුණධම් වඩන්න. හැබැයි කටින චීවර පූජාවේ පනවලා තියෙන විනය ප්‍රඥප්ති දිහා බැලුවෙන් පස්සේ භික්ෂුන් වහන්සේ තුන් මාසයක් අනිවාර්යෙන් ඒ විහාරස්ථානයේ රැඳී සිටින්නට ඕන මේ කටින චීවරය පිළිගන්නට නම්. දර වස් ඡේදනේ නොවි. ඊළඟට දායකයත් ඒ තුන් මාසය තුල යම්කිසි ප්‍රතිපත්තියක පිහිටලා අනිවාර්යෙන් භික්ෂුන් වහන්සේට ಗುಣධම් වඩන්න උපකාර කළ යුතුය. ඊළඟට අපි හිතමු දැන් කර්ණ චීවරය ලැබුවට පස්සේ භික්ෂුන් වහන්සේ සම්පූර්ණයෙන්ම ඒ ස්ථානයේ ඒ විහාරස්ථානයේ නොසලකා හැරලා නික්ම ගියොත් උන්වහන්සේට අර කර්ණ චීවර පූජාවෙන් ලැබෙන අනුසස් නැතු යනවා. එහෙමනම් උන්වහන්සේ එතනින් නික්ම යනවා නම් ඉඩ ලැබුණු අවස්ථාවකවත් නැවත මේ විහාරස්ථානයට පැමිණෙනවා කියන අපේක්ෂාව ඉතිරි කරගෙන යා යුතුයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. එතකොට මේ හැම කාරණයකින්ම මොකද්ද කරලා තියෙන්නේ? ගිහියා පැවිද්දා සමග පැවිද්දා ගිහියා සමග අනිවාර්යෙන් ධර්මයෙන් එකට බැඳී ජීවත් විය යුතු තැනකට මේ කාලවකවානුව පත් කරලා තියෙනවා. ඒතකොට ඒ නිසා තමයි අර දායකයා හාමුදුරුවන්ට ಗುಣධම් වඩන්න උදව් කරනකොට හාමුදුරුවෝ දායකයාට ಗುಣධම් වඩන්න උදව් කරන දැන් වස් ආරාධනා කරනකොටම දායකයා ඉල්ලා සිටින්නේ ස්වාමීනි ඔබ වහන්සේලා මේ තුන් මාසය තුල මේ විහාරස්ථානයේ වස් සමාදන් වෙන්න අපි සිව්පසයෙන් උපස්ථාන කරනවා අපටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න. එතකොට අපිත් යම්කිසි ප්‍රතිපත්තියක පිහිටලා ಗುಣධම් වඩනවා මේ කාල සීමාව. එතකොට මෙන්න මේ ප්‍රතිපදාව මතයි කටින චීවර පූජාව වඩා බලවත්. ඒ වගේම මම බාරගත්තු කටින කරන පින්කම් මේ සැරේ මමයි කරන්නේ කාටවත් මේක අත ගහන්නවත් දෙන්නේ මම තමයි පෙරහැරෙත් ගෙනියන්නේ හිසේ තියාගෙන මම තමයි අතේ තියාගෙන පූජා කරන්නේ කියලා පෞද්ගලික කරගෙන ත්‍ෘෂ්ණා මූලිකව කරන පින්කමක් නෙමෙයි කටින චීවරේ පාදක කොටගෙන වස් කාලය තුලත් කටින පින්කම තුලත් වැඩි දෙනෙකුට පින්කමට සම්බන්ධ වෙන්න දායක වෙන්න දහම් අසන්න භාවනා කරන්න ಗುಣධම් වඩන්න අවස්ථාව සලස්වා දෙන්න පුළුවන් නම් තමයි කටින චීවර පූජාවේ හැබෑ පරමාර්ථය ඉටු වෙන්නේ. මොකද ඒ තුලින් බලාපොරොත්තු බලාපොරොත්තු වෙන ශාසනය ශක්තිමත් කිරීම ගිහි පැවිදි දෙගොල්ලම ගුණදහම් වැඩි. එතකොට ඒ සිවුර මුල් කරගෙන භික්ෂුන් වහන්සේලාට වඩා සුවසේ ගුණදහම් වඩන්නට උදව් කරන්නට පුළුවන් නම් තමයි ඒ පින්කම වඩාත් මහත්ඵල මහත්ආනිසංස. ඉතින් අද කාලේ ගොඩක් වෙලාවට මේ භෞතික වැඩ ටිකක් කිරීම කියන එක තමයි හුඟක් වෙලාවට කටින පින්කමේ ප්‍රධාන ඉලක්කය හැටියට ගිහි පැවිදි බොහෝ දෙනා හඳුනාගෙන තියෙන්නේ. ඒ භෞතික කටයුතු කරන්න ඕන. විහාරස්ථානයේ ගොඩ නගන්න ඕන සුනුපිරියම් කරන්නට ඕන. ඉතින් අවශ්‍ය නම් කටන චීවරය රැගත් පෙරහැරක් ගෞරවයේ උපදින ආකාරයට කිරීම වරදක් කියන එක නෙමෙයි. නමුත් ඒ සියල්ලක් අතරතුරේ අපට පැහැදිලි අදහසක් තියෙන්න ඕන මේකෙන් මොකක්ද අපේක්ෂා කරන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ගිහි පැවිදි දෙගොල්ලම වෙනදාට වඩා ಗುಣධමයට නැඹුරු වීමත් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ಗುಣධම් වැඩිවීමත් කියන මේ කාරණේ තමයි කටින චීවර පූජාවෙන් ප්‍රධාන වශයෙන් අර්ථවත් ජීවත් වෙන්නේ ඒ කාරණේ හරියට හඳුනාගෙන ඒ ඵලය ගොඩනගන්නටයි මම මේ දායක වෙන්නේ. මම මේ දායක වෙන්නේ සම්බුද්ධ ශාසනය රකින්නටයි කියන නිවැරදි අදහස පෙරදරි කරගෙන වස් ආරාධනා කරලා උපස්ථාන කරලා කටන පිංකමක් කරන්න පුළුවන් නම් තමයි ඒක වඩා නිවැරදි කටන චීවර පූජාවක් වෙන්නේ.